බුද්ධික මහත්තයා අවසරයි ස්වාමීන් වහන්ස වචන දෙකක් ගැන අහන්න හිතුණා හඳුනේ තව තැන් ගොඩක මේ වචන ඇහෙනවා එකක් තමයි ධාතු කියන වචනේ අනිත් එක තමයි ආයතන කියන වචනේ ධාතු කියනකොට දැන් ඔය පඨවි ආපෝ තේජෝ වායෝ ඒවටත් ධාතු කියලා කියන ඊළට මේ මොකද්ද මේ අර බුදුරජාණන් වහන්සේ හෝ වෙනත් රහතන් වහන්සේ නමක් හෝ ඒ මේ කෙලස් කෙලෙස් සහිත කෙලෙස් පිරිනිවන් පෑමයි ස්කන්ධ පිරිනිවන් පෑමයි ඒවත් ධාතු හැටියට හඳුන්වනවා පරිනිර්වාණ ධාතුව කියලා. ඒ ඒවයි හඳුන්නේ ඔය ආයතන කියන එකත් අපි දන්න පස් ආයතන ඒක මේ ආයතන පහයි ඊට පස්සේ තව ආයතන හයයි. හයයි මේ අභ්‍යන්තර ආයතන හයයි එහෙමත් කියලා තවත් සමහර වෙලාවට වෙන වෙන ඒවත් ආයතන හැටියට හඳුන්වනවා. අනේ හඳුන්නේ මොනවද ඇත්තටම ඔක මේ කොහොමද අපි හඳුනාගන්නේ? ආයතන කියලා කියන්නේ ඇත්තට මේ වර්තමානයේ අපි ආයතන කියලා හඳුන්වන ආයතන දැන් සාමාන්‍ය සමාජයේ ආයතනයක් කියලා කියනවා මොකක් හරි වැඩක් කරන තැනක්නේ යම් කෙසේ මේ ඉංග්‍රීසියෙන් කියනවා මොකක් හරි process එකක් එතන ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒව ඒ ඒ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන තැන තමයි ආයතනය කියලා කියන්නේ. ඒ අර්ථයට සමාන අදහසකින් තමයි චක්කු ආයතන, සෝත ආයතන, රූපායතන සද්ධායතන ආදී කියන්නේ මේ ඇස රූපය කියන මේ දෙක මේ චිත්තචෛසික ධර්ම නිෂ්පාදනය කරමින් නිර්මාණය කරමින් මේ සසර නැමැති සසර සසර සැකසීම නැමැති වැඩපිළිවෙලක් මෙතන ක්‍රියාත්මක වෙනවා හැමතිස්සෙම කනත් ශබ්දයක් පාදක කොටගෙන සෝත විඥානය සහ ඒ චිත්තචෛසිකයන් උපදවමින් මේ සසර සකසන්න සසර පවතින්න මේ මේ process එක ඒ හරහා ප්‍රයාත්මක වෙනවා. ඒතර අන්නේ අර්ථයෙන් තමයි ආයතන කියලා කියන්නේ. ඒතර ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ තමන්ගේ මේ පංචස්කන්ධයට සම්බන්ධව බාහිර ආයතන කියලා කියන්නේ පරිබාහිර. ඒතර මේ දෙකම ආයතන කියලා හඳුන්වන්නේ ඇසට විතරක් මේ මේ මේ වැඩ පිළිවෙල කරන්න බෑ. ඇසට මේ වැඩ පිළිවෙල ආරම්භ කරන්න රූපයේ සහයෝගය තියෙන්න. ඒ නිසා ඒකත් ආයතනයක්. මේ දෙකම එකතු වෙලා තමයි මේ වැඩේ පටන් අරගෙන කරගෙන යන්නේ. ඉතින් අන්න ඒ අදහසින් තමයි ආයතන කියන්නේ. ධාතු කියලා කියන්නේ ඒ ඒ නාම රූප ධර්මයන්ට ආවේනික ස්වභාවය. බෙදලා බෙදලා බෙදලා බෙදලා අවසානෙට බෙදන්න බැරි தත්ත්වයට ගියාම ලැබෙන தත්ත්වයට කියනවා ධාතු කියලා. ඒකට හේතුව තමයි උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් මේසයක් ගත්තහම ඒ මේසේ කකුල් හතරයි ඒකේ පට්ටමක් ගහලා දෙන උඩින් ලෑලි දාලා දෙන එකට අපි කියනවා මේසය කියලා. හැබැයි ලෑලි ටික ගලවලා පට්ටම ගලවලා පට්ටම ගලවලා කණු ටික ගලවලා අපි මේක මිටියක් දැන් දැන් පස්සේ දැන් මේසයක් නෑ දැන් තියෙන්නේ ලී මිටියක්. ඊට පස්සේ මේක පොඩි පොඩි කෑලි වලට කැපුවා පස්සේ මෙතන තියෙන ලී කෑලි ගොඩක්. ඒක කුඩු කරන් පස්සේ ලී කුඩු ගොඩක්. ඒක තවත් සියුම් කරන් පස්සේ එතන තියෙන්නේ දූවිලි ගොඩක්. දැන් මෙන්න මෙහෙම අර මුලින් තිබිච්ච தත්ත්වය අපිට වෙනස් කරන්න පුළුවන්. එහෙමනම් මේ මුලින් තිබිච්ච தත්ත්වය හැබෑ தත්ත්වයක් නෙමෙයි. ඒ අපට පෙනෙන தත්ත්වයක් විතරයි. දැන් මෙහෙම බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියන් පස්සේ අන්තිමට බෙදිය නොහැකි தත්ත්වයක් එනවනම් අන්න එතන තියෙන්නේ අත්තනෝ ස්වභාවං ධාරේති. තමන්ගේ ස්වરૂපයෙන් පෙනී හිටින ධර්ම. එතකොට ඒක වෙනස් ආකාරයකටපත් වෙන්නේ දැන් මේ මේසේ වෙනස් ආකාරයකටපත් වෙන එල්ලී ටික ගැලෙවුවා පුටුව වෙනස් ආකාරයකටපත් එහෙනම් පුටුව කියන්නේ මේසේ කියලා කියන්නේ ධාතුවක් නෙමෙයි ඇයි තමන්ගේ ස්වභාවයෙන් පෙනී හිටින එකක් නෙමෙයි. හැබැයි පඨවි ආපෝ තේජෝ වායෝ මේවා ධාතු. ඇයි ඒවායේ තවත් බෙදන්න බෑ තමන්ගේ ස්වરૂපයෙන්මයි ඒ පෙනී හිටින්. එතකොට ක්ලේශ ධාතු, ස්කන්ධ ධාතු, නාම ධාතු, රූප ධාතු, ඒවට ධාතු කියන්නේ ඒ බෙදලා බෙදලා බෙදලා නොබෙදිය හැකි තැනට ආවට පස්සේ සූක්ෂම తত্ত্বය එහි ස්වરૂපයෙන්මයි පෙනී හිටින්. ආය වෙනස් ස්වરૂප අර මේසේ වගේ එක එක தත්වෙටපත් වෙන ස්වરૂපයන් ඉන්නේ. ඒ නිසා ධාතු කියන්නේ අත්තනෝ ස්වභාවං ධාරේති. ස්ව ස්වરૂපයෙන් තමන්ගේ ස්වභාවයෙන් තමන්ගේ ස්වરૂපයෙන්ම ප්‍රකට වෙනවා කියන අර්ථයෙන් තමයි ධාතු කියලා කියන්නේ. එතකොට අර ධාතු ධාතු පරිණිරවාණය කියලා එතන හඳුන්වන්නේ එතන ධාතු පරිණිරවාණය කියලා කියන්නේ දැන් අපි බුදුහාමුදුරන්ගේ ශරීරයෙන් ඉතිරි වෙච්ච අස්ති කොටස් වලට ධාතු කියනවානේ. එතකොට ඒවා අන්තර්ධානය තමයි ධාතු පරිණිරවාණය. ස්කන්ධ පරිණිරවාණය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ නැවතම හට ගන්න ආකාරයෙන් අහෝසය. ක්ලේශ පරිණිරවාණය කියලා කියන්නේ අරහත් මාර්ග ඥානයෙන් කෙලස් නැවත නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය කිරීම. ඒ වගේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ ඒකේ යම් තරමකට ඒක තේරුණා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඇස් චක්කු ආයතනය කියලා කිව්වම චක්කු ප්‍රසාදය විතරද එහෙම නැත්නම් අපි දකින මේ අර ඇස කියන මේ මේ ඝන හැදිච්ච උපකරණයටද කියන්නේ නෑ එතන චක්කු චක්සු ප්‍රසාදේ චක්සු ප්‍රසාදය සහ රූපය කියන මේ දෙක තමයි ප්‍රධාන වශයෙන්ම චක්කු ආයතන කියලා හඳුන්වන්නේ චක්කු ආයතන කියලා ගත්තන් පස්සේ ඒ චක්සු ප්‍රසාදයයි අදහස් කරන්නේ එහෙම නැත්නම් මේ මස්ගුලිය නෙමෙයි හොඳයි අවසරයි අන් බොහොම බොහොම හොඳින් තේරුණා අවසරයි සත්සෝ